සම්මුති කප්පිය භූමි සම්මුතිය න බික්කවේ අන්තෝ වුත්තං අන්තෝ පක්ඛං සාමං පක්ඛං පරිබුංචි තබ්බං යෝ පරිබුංජෙය්‍ය ආපත්‍ති දුක්ඛටස්ස මේ මහා වග්ග පාළියේ බේසච්ච කන්දකේ එන විනය නීතියකි එහි අන්තෝ වුත්ත යනු භික්ෂූන්ට අයත් වූ සාංගික වූ හෝ පෞද්ගලික වූ හෝ සහ සෙය්‍ය ආපත්‍ය සිදුවීමට ප්‍රමාණ වන ගයක් තුල රාත්‍රියක් තැබූ භික්ෂූන්ටම අයත් වන සහල් ආදී ආහාර උපකරණයෝය ඒවා වැළඳීමෙන් භික්ෂුවට දුකුලා ඇවත් වෙයි අන්තෝපකක යනු භික්ෂූන් අයත් ගෙයක පිසන ලද ආහාරයයි. එය වැළඳීමෙන්ද භික්ෂුවට දුකුලා ඇවත් වෙයි. ඒ විනය නීතිය ඇතද විහාරයේහි සහල් ආදිය තබා ගැනීමෙන් වැළකීමෙන් හා විහාරයේහි ආහාර පිසවා ගැනීමෙන් වැළකීමෙන්ද භික්ෂූන් වහන්සේට කරදර ඇතිවන අවස්ථාද ඇත්තේය. එබඳු අවස්ථාවක් පැමිණියහොත් ඇවතින් මිදී විහාරයේහි ආහාර ද්‍රව්‍ය තබා ගැනීමත් පිස ගැනීමත් කරගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් කප්පිය භූමි සම්මුතිය අනුදැන වදාරන ලදී. කප්පිය භූමි සම්මත කරන කර්ම වාක්‍ය සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ ඉත්ත නාම විහාරං කප්පිය භූමි සම්මන්නේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ ඉත්ථ නාම විහාරං කප්පිය භූමින් සම්මන්ති යස්සාය සම්මතෝ කමති ඉත්තන් නාමස්ස විහාරස්ස කප්පිය භූමියා සම්මුති සෝතුන් හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන ඉත්ත නාමෝ විහාරෝ කප්පිය භූමි කමති සංගස්ස තස්මා තුන්හි ඒවමේතං ධාරයාමි සංඝාරාමයක ඇති ආවාස වලින් කවරක් වුවද මෙසේ කප්පිය කුටිය හැටියට සම්මත කරගත හැකිය. ඉන්පසු එහි තබා ගන්නා ලද ආහාර ද්‍රව්‍ය වැළඳීමෙන් ඇවත් නොවේ. එහි පිසු ආහාර වැළඳීමෙන්ද ඇවත් නොවේ. අනුජානාමි භික්කවේ චත්තසෝ කප්පිය භූමියෝ උස්සා වන්නන්තිකං ගෝනාසාධිකං ගහපතින් සම්මුතින් යනුවෙන් උස්සාවන්තික කුටිය, ගෝනිසාදික කුටිය, ගහපති කුටිය, සම්මති කුටිය යයි කප්පිය කුටි හතරක් තථාගතයන් වහන්සේ අනුදැන වදාරා තිබේ. එයින් උස්සාවන්තික කප්පිය කුටිය ගේ තනීමේදීම භික්ෂූන් එකතුව කප්පිය කුටයක් වශයෙන් කරන ලද ගෙයයි. උසාවන්තික කුටිය කිරීමේදීද එක්තරා විනය කර්මයකි. එය කරන්නේ මෙසේය. කුටිය කණු සිටුවා කරන්නක් නම් පළමුවන කණුව සිටවීමේදී භික්ෂූන් එකතුව කප්පිය කුටින් කරෝම කප්පිය කුටින් කරෝම යයි කියමින් කණුව සිටවිය යුතුය. මිනිසුන් ලවා ඔසවා කණුව සිටවන්නේ නම් භික්ෂූන්ද එයට අත ගසා කප්පිය කුටින් කරෝම කප්පිය කුටින් කරෝම යැයි කිය යුතුය. කනුව සිටුවා ඉවරවීමත් කප්පිය කුටින් කරෝම යනු කියා ඉවරවීමත් එකවර සිදුවිය යුතුය. පෙර පසු වොහොත් කුටිය කප්පිය කුටියක් නොවේ. භික්ෂූන් බොහෝ දෙනෙකුන් එක්ව ඒ කළ යුත්තේ කවරෙකුගේ හෝ කීම කනුව සිටුවා අවසන් වීම හා එකවර අවසන් වීමෙන් කප්පිය කුටිය කරණයේ සිදුවීම පිණිසය. ගලින් හෝ මැටියෙන් හෝ බිත්ති තනා කරන කුටියක් නම් පොළොවෙන් මතුවී සිටින පළමුවන ගල හෝ පළමු එන මැටිපිඩ කප්පිය කුටින් කරෝම කප්පිය කුටින් කරෝමයයි කියමින් තැබිය යුතුය. ගෝනිසාධිකා කප්පිය භූමිය යනු ගවයන්ට ඇතුළු විය නොහැකි වන පරිදි වැට ආදියක් නැති ආරාම භූමියයි. එවැනි භූමියක පිහිටි පරික්ෂේපයක් ඇත්තා වූ ගෙවල්ද ගෝනිසාධික කප්පිය කුටීහූම වෙති. ගහපති කප්පිය කුටිය යනු අනුසම්පන්නයන් විසින් කප්පිය කුටයක් වශයෙන් දෙන ලද්දා වූ හෝ අනුසම්පන්නයන් අයත් වූ හෝ ගේය. සම්මුති කප්පිය කුටිය යනු ඉහතකී පරිදි ඤත්ති ဒ ුතිය කම්ම වාචාවෙන් සංඝයා විසින් සම්මත කරන ලද ගේය. මේ කුටි හතරෙන් කවරක වුවද තබන ලද්දා වූද පිසින ලද්දා වූද දෙය වැළඳීමෙන් ඇවැත් නොවේයි. සේක සම්මුතිය සවැත් නුවර එක්ගේයක අඹුසැමි දෙදෙනම භික්ෂූන් වහන්සේ කෙරෙහි ඊතා ප්‍රසන්න වූහ. ඔවුහු ක්‍රමයෙන් ධනෙන් පිරිහෙන්නට වූහ. එහෙත් ඔවුහු දීම අඩු නොකළෝය. ඇතැම් දිනවල ඒ පවුලෙහි පෙරබත් කල ඔවුන්ගේ නිවසේ පිළියෙල වන සියල්ලම භික්ෂූන්ට දී තුමු निराහාරවද වෙසෙති. එයදත් මිනිසයෝ මේ භික්ෂූහු පමණ නොසලකා අනුන්ගේ දේ පිළිගනිති. යයි භික්ෂූන්ට නින්දා කළහ. භික්ෂූන්ට එය ඇසී ඔවුහු තථාගතයන් වහන්සේට ඒ බව දැන් වූහ. එකල්හි තථාගතයන් වහන්සේ ශ්‍රද්ධාවෙන් වැඩෙන, ධනෙන් පිරිහෙන, පවුල් වලට සේක සම්මුතිය දීමට අනුදැන වදාළ සේක. සේක සම්මුති කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්තනාමං කුලං සද්දාය වඩ්ඩති භෝගේන හායති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ ඉත්තනාමස්ස කුලස්ස සේක සම්මුතින් දදෙය්‍ය ඒ සාඤ්ඤත්ති සුනාතමේ බන්තේ සංඝෝ ඉත්තත නාමං කුලං සද්දාය වඩ්ඩති භෝගේන හායති සංඝෝ ඉත්ත නාමස්ස කුලස්ස සේක සම්මුතින් දේති යස්ස ආස්ම සමතෝ කමති ඉත නාමස්ස කුලස්ස සේක සම්මුතියා දානං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දින්නා සංගේන ඉත්තා නාමස්ස කුලස්ස සේක සම්මුති කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි නොගිලන් භික්ෂුවක් විසින් සේක සම්මුතිය ලත් කුලයට ආරාධනාවක් නැතුව ගොස් ඔවුන් දෙන ආහාරයක් සියතින් පිළිගෙන වැළඳුවේ නම් පාටි දේශනීය නම් ඇවතක් වෙයි. ඔවුන් විසින් ගෙයින් පිටතට ගෙනවිත් දෙන දෙයක් පිටතදී පිළිගෙන වැළඳීමෙන් ඇවත් නොවේයි. චීවර පටිග්ගාහක සම්මුතිය බුද්ධ කාලයේදී මිනිස්සු සංඝයා හට පිදීම පිණිස සිවුරගෙන විහාරයට එති. ඒවා දෙන්නට කෙනෙකු සොයාගත නොහැකිව මිනිසයෝ ගෙන ආසියුරු ආපසුගෙන යති. එයින් සංඝයාට සිවුරු ලැබීම අඩු විය. භික්ෂූහු ඒ බව තථාගතයන් වහන්සේට සැලකලහ. එකල්හි තථාගතයන් වහන්සේ අගතියට නොයන යහපත් වචනයෙන් අනුමෝදනාව කොට මිනිසුන් පැහැදවීමට සමත් භික්ෂුවක් චීවර ප්‍රතිග්‍රාහකයෙකු වශයෙන් සම්මත කිරීමට අනුදන වදාළසේක. චීවර ප්‍රතිග්‍රාහක සම්මුති කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ තිස්සස්ස බික්ඛුං චීවර පටිග්‍රාහකං සම්මානේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං චීවර පටිග්‍රාහකං සම්මන්ති යස්සාස්ස සමතෝ කමති තිස්සස්ස වික්කුණෝ චීවර පටිග්ගාහකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බිකු චීවර පටිග්ගාහකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි චීවර නිදහක සම්මුතිය එකල්හි සියුරු පිළිගැනීමේ සම්මුතිය ලත් භික්ෂූහු සිවුරු පිළිගෙන ඒවා ඒ ඒ තැන්වලම තිබෙන්නට හැර යති. එයින් සංඝයාට ලැබෙන සිවුරු නැතිවන්නට විය. ඒ බව භික්ෂූන් බුදුන් වහන්සේට සැලකල කලෙහි පංචාංගයකින් යුක්ත භික්ෂුවක් සිවුරු පරිස්සම් කරන්නෙකු වශයෙන් සම්මත කරන්නට අනුදැන වදාළසේක. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං භික්ඛුං චීවර නිදහකං සම්මන්නේය ඒසාඤ්ඤති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං භික්ඛුං චීවර නිදහකං සම්මන්ති යස්සායස්ම සමතෝ කමති තිස්සස්ස භික්ඛුනෝ චීවර නිදහකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු චීවර නිදහකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි භාණ්ඩාගාර සම්මුතිය එකල්හි සිවුරු පරිස්සම් කරන්නා වූ භික්ෂූන්ට ඒවා තැවීමට සුදුසු નિયમિત තැනක් නොතිබුණෙන් නොඑක් තන්වල සිවුරු තැබූහ. ඒ සිවුරු මීයෝද කෑහ, වේයෝද කෑහ. ඒ බව තථාගතයන් වහන්සේට සැලකල කලෙහි භාණ්ඩාගාරයක් සම්මත කිරීමට අනුදැන වදාළසේක. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ ඉත්තත්ත නාමං විහාරං භාණ්ඩාගාරං සම්මන්නේය ඒසා ඤති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ ඉත්තත්ත නාම විහාරං භණ්ඩාගාරං සම්මන්ති යස්ස ආස්ම සමතෝ කමති ඉත්තත් නාමස්ස විහාරස්ස භාණ්ඩාගාරස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන ඉත්තත් නාමෝ විහාරෝ භාණ්ඩාගාරං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි භාණ්ඩාගාරික සම්මුතිය එකල්හි පරිස්සම් කරන්නෙකු නොවූයෙන් සංඝයාගේ භාණ්ඩාගාරයේද සිවුරු පරිස්සම් නොවිය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකල කලෙහි පංචාංගයකින් යුක්ත භික්ෂුවක් භාණ්ඩාගාරයෙකු කොට සම්මත කරන්නට අනුදැන වදාළසේක. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං භාණ්ඩාගාරිකං සම්මන්නේය ඒසා ඤති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං භාණ්ඩාගාරිකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ භාණ්ඩාගාරිකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු භාණ්ඩාගාරිකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒ මේතං ධාරයාමි චීවර වාජක සම්මුතිය සංඝයාට ලැබෙන සිවුරු භාණ්ඩාගාරයේ එකතු කර තවන්නේ බෙදා දීමට සෑහෙන තරමට රැස් වූ කලෙහි සංඝයාට බෙදා දීමටය භාණ්ඩාගාරයේහි සිවුරු බොහෝ වූ බව භික්ෂූහු තථාගතයන් වහන්සේට සැලකලහ. එකල්හි තථාගතයන් වහන්සේ අනුචානාමි භික්ඛවේ සම්මුක්ඛී භූතේන සංගේන වාජේතුම් යනුවෙන් උපචාර සීමාවට රැස් වූ සංඝයා විසින් බෙදා ගන්නට අනුදැන වදාළසේක. ඒවා බෙදා දීමේදී අපගේ උපාධ්‍යායන්ට දෙන්නේය ආචාර්යයන්ට දෙන්නේය යනාදීන් බොහෝ ශබ්ද නගන්නට වූහ. ඒ බව භාග්‍යවතුන් වහන්සේට සැලකල කවුරි සිවුරු බෙදා දෙන්නට පංචාංගයෙන් යුක්ත භික්ෂුවක් සම්මත කර ගන්නට අනුදන වදාළසේක. චීවර භාජකයාගේ පංචාංගය නම් ඡන්දේ නගතියට නොයන බවය, ද්වේෂේ නගතියට නොයන බවය, මෝහයෙන් අගතියට නොයන බවය, බයෙන් අගතියට නොයන බවය බෙදූ නොබෙදූ දෑ දැනගැනීමෙහි සමත් බවය යන මේ කරුණු පහය සම්මත කරන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං චීවර වාජකං සම්මන්නේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ තිස්සං බික්ඛුං චීවර වාජකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ චීවර බාජකස්ස සම්මුති සෝතුන් හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු චීවර බාජකෝ කමති සංගස්ස තස්මාතුන්හි එව මේතං දහරයාමි චීවර භාජක භික්ෂූන්ට සිවුරු බෙදා දිය යුත්තේ කෙසේද යන අදහස ඇතිවිය. ඒ බව තථාගතයන් වහන්සේට සැලකල කලෙහි අනුජානාමි භික්ඛවේ පඨමං ඌච චිනිත්වා තුලයිත්වා වන්නා වන්නං කත්වා භික්ඛු ගන්හෙත්වා වග්ගං කන්දිත්වා චීවර පටිවින්සං තපෙතුම් යනුවෙන් මහණෙනි පළමු කොට සිවුරු තෝරා වටිනාකම බලා වටිනාකම අඩුවේ වාට තවත් දේ එක් කිරීමෙන් වටිනාකම සමකොට භික්ෂූන් ගැන වර්ග කොට සිවුරු කොටස් තබන්නට අනුදැන වදාළමි. ඇයි වදාළසේක. බොහෝ දෙනා විසින් වෙන වෙනම ගැනවිත් පිදු සිවුරු අතර හොඳ නරක වටිනාකම අඩු ඇති ඒවා ඇත්තේය. එබැවින් සිවුරු පරීක්ෂා කොට වටිනාකම අඩු සිවුරු වලට තවත් සිවුරු එක්කොට සිවුරු කොටස් වෙන් කළ යුතුය. සිවුරු බෙදීමට භික්ෂූන් වර්ග කළ යුත්තේ වෙන වෙනම බෙදා දීමට අපහසු වන තරමට භික්ෂූන් වැඩි වූහොත්ය. බොහෝ වෙත්නම් දසනම බැගින් හෝ හතරනම පස්නම බැගින් හෝ භික්ෂූන් වර්ග කොට වර්ග ගණනට සිවුරු කොටස් වෙන්කොට කුසපාතනය කොට ඒවා බෙදා දිය යුතුය. ඒ ඒ වර්ගවල භික්ෂූන් විසින් නැවත ඒවා කුඩා කොටස් වලට බෙදා කුසපාතනය කොට බෙදා දිය යුතුය. මේ සිවුරු බෙදා ගන්නා ක්‍රමයයි. මතක චීවර දාන කර්මය භික්ෂුව කලුරිය කළහොත් ඒ භික්ෂුව අයත් සියල්ල සංඝ සතු වෙයි. කලුරිය කළ භික්ෂූන් අයත් වස්තු ගෝලයන්ට අයිතිය යනු මෙකල ගිහියන්ගේ දේපල අයිතිවීමේ ක්‍රමය අනුව සාදාගෙන තිබෙන විනය විරෝධී නීතියකි. භික්ඛුස්ස භික්ඛවේ කාලකතේ සංඝෝ සාමිපත්ත චීවරේ අපිච ගිලානුපට්ඨිකා බහුකාරා අනුජානාමි භික්ඛවේ සංඝේන තිචීවරංච පත්තඤ්ඤ ගිලාන පට්ඨකාණං ධාතුං යං තත්ත ලහු බණ්ඩං ලහු පරික්කාරං තං සම්මුඛී භූතේන සංගේන බාජේතුං යං තත්ත ගරු බණ්ඩං ගරු පරික්ඛාරං තං ආගතානාගතස්ස චතුද්දිසං සංගස්ස අවිස්සජ්ජිකං අවේහඩ්ඩිකං මේ මහා වග්ග පාළියේ චීවරක්ඛන්දකයේ දැක්වෙන මృత භික්ෂූන්ගේ පරිස්කාර පිළිබඳ විනය නීතියයි. උපස්ථායක භික්ෂුව විසින් කාලක්‍රියා කළ භික්ෂුවගේ පාසියුරු සංඝයා වෙත ගෙන ගොස් ඉත්තන්නාමෝ බන්තේ බික්ඛු කාලකතෝ ඉදං තස්ස තිචීවරංච පත්තෝච යයි සංඝයාට සලකල යුතුය. ඒවා සංඝයාට අයත් වූද ගිලානෝපස්ථායක භික්ෂුවට සංඝයා විසින් දිය යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්තත් නාමෝ බික්ඛු කාලකතෝ ඉදං තස්ස තිචීවරංච පත්තෝච යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං තිචීවරංච පත්තංච ගිලානුපට්ඨකානං දදෙය්‍ය ඒ සාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්තත් නාමෝ බික්ඛු කාලකතෝ ඉදං තස්ස තිචීවරංච පත්තෝච සංඝෝ ඉමං තිචීවරංච පත්තඤ්ඤ ගිලානුපට්ඨකානං දේති යස්සාස්ස සමතෝ කමති ඉමස්ස තිචීවරස්ස ච පත්තස්ස ච ගිලානුපට්ඨකානං දානං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දින්නම් සංගේන තිචීවරංච පත්තෝච ගිලානුපට්ඨකානං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මෘත සාමණේර චීවර දාන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්තත්ත නාමෝ සාමනීරෝ කාලකතෝ ඉදං තස්ස චීවරංච පත්තෝච යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ ඉමං තිචීවරංච පත්තඤ්ඤ ගිලානුපට්ඨකානං දදෙය්‍ය ඒ සාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්තත්ත නාමෝ සාමනීරෝ කාලකතෝ ඉදං තස්ස චීවරංච පත්තෝච සංඝෝ ඉමං චීවරංච පත්තඤ්ඤ ගිලානුපට්ඨකානං දේති යස්සායස්ස සමතෝ කමති ඉමස්ස චීවරස්සච පත්තස්සච ගිලානුපට්ඨකාණං දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය දෙන්නං ඉදං සංගේන චීවරංච පත්තෝච ගිලානුපට්ඨකාණං කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි තිචීවරා විප්පවාස සම්මුතිය කටිනානිසංසයේ කෙලවරවීමෙන් පසු එක් රැයකුදු තුන් සිවුරෙන් වෙන්ව ඉසුවහොත් නිසඟි පචිති වෙයි. ඒ නිසා භික්ෂුව විසින් අදිෂ්ඨාන කරගත් තුන් සිවුරු ඇත්තේ නම් ඒවා යන යන තැනට ගෙන යා යුතුය. යම්කිසි දුබල බවක් නිසා තුන් සිවුරු නොගෙන යා හැකි භික්ෂුව විසින් තිචීවරේන අවිප්පවාස සම්මුතිය ලබා ගත යුතුය. එය ලැබූ භික්ෂුවට තියුම් සිවුරෙන් වෙන්ව විසීමෙන් ඇවත් නොවේයි. ගිලන් භික්ෂුව විසින් සංඝයා වෙත එළඹ සිවුරු ඒකාංශ කොට පොරවා වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ සංඝයාට වැඳගෙන මේ වාක්‍ය කිය යුතුය. අහං බන්තේ ගිලානෝ නසක්කෝමි තිචීවරං ආදාය පක්ඛමිතුං සෝහං බන්තේ සංඝං තිචීවරේන අවිප්පවාස සම්මුතින් යාචාමි ද්විතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ භික්ඛු ගිලානෝ න සක්ඛෝති තිචීවරං අදාය පක්කිමිත්තු සෝ සංඝං තිචීවරේන අවිප්පාවාස සම්මුතින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බිකුණෝ තිචීවරේන අවිප්පාවාස සම්මුතින් දදෙය්‍ය ඒ සාඤ්ඤති සුනාතුමේ බන්තේ සංඝෝ අයං තිස්සෝ බික්ඛු ගිලානෝ නසක්කෝති තිචීවරං අදාය පක්කමිතුං සෝ සංඝං තිචීවරේන අවිප්පවාසං සම්මුතින් යාචති සංඝෝ තිස්සස්ස බිකුණෝ තිචීවරේන අවිප්පවාස සම්මුතින් දේති යස්සායස්ම සමතෝ කමති තිස්සස්ස භික්ඛුනෝ තිචීවරේන අවිප්පවාසවා සම්මුතියා දානං සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ බාසෙය්‍ය දින්නා සංගේන තිස්සස්ස භික්ඛුනෝ තිචීවරේන අවිප්පවාස සම්මුති කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි නව කම්ම සම්මුතිය යම්කිසි සදහැවතෙකු විසින් විහාරයක් හෙවත් ආවාසයක් කරන කරවන කල්හි දායකයාට පහසු වීම සඳහා භික්ෂූන් විසින් එයට උපදෙස් දිය යුතුය. එයට උපදෙස් දීමට සැමටම නොකළ හැකි බැවින් සංඝයා විසින් ඒ ක්‍රියාවට සුදුසු භික්ෂුවක් තෝරා ඒ භික්ෂුව නවකම්ම සම්මුතිය දිය යුතුය. සම්මුතිය ලත් භික්ෂුව විසින් විහාර කර්මාන්තය ඉක්මනින් අවසන් වන හැටියටත් සුදුසු පරිදි එහි වැඩ කරන හැටියටත් දායකයාටත් කම්කරුවන්ටත් උපදෙස් දිය යුතුය. විශාකා මහ උපාසිකාවන් පූර්වාරාම මහ විහාරයේ කරවීමේදී මුගලන් මහතෙරුන් වහන්සේ නව කර්ම සංවිධානය කළසේක. එයින් අවුරුදු ගණනකින් මිස නිම කළ නොහෙන පූර්වාරාම විහාර කර්මාන්තය නව මාසකින් නිමාවට පැමිණියේය. මෙකල විනය නොදත් ඇතැම් අතිපණ්ඩිතයෝ විහාර සෑදීම් පන්සල් සෑදීම් භික්ෂූන්ට අයත් වැඩ නොවේ යයි බොරු බණ කියමින් මහජනයා මුලා කරති. නව කර්ම සම්මුතිය දෙන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ ඉත්ත නාමස්ස ගහපතිනෝ විහාරං ඉත්ත නාමස්ස බික්ඛුනෝ නව කම්මං දදෙය්‍ය ඒසා ඤාති සුනාතුමේ බන්තේ සංඝෝ ඉත්ත නාමස්ස ගහපතිනෝ විහාරං ඉත්ත නාමස්ස බික්කුණෝ නවකම්මන් දේති යස්සාස්ම සමතෝ කමති ඉත්තත් නාමස්ස ගහපතිනෝ විහාරං ඉත්ත නාමස්ස බික්කුණෝ නවකම්මස්ස දානං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දින්නෝ සංගේන ඉත්ත නාමස්ස ගහපතිනෝ විහාරෝ ඉත්ත නාමස්ස බික්කුණෝ නවකම්මං කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි සේනාසන ගාහපක සම්මුතිය බොහෝ භික්ෂූන් පැමිණෙන බොහෝ භික්ෂූන් වෙසෙන සංඝසතු විහාරවලට පැමිණෙන භික්ෂූන්ට සෙනසුන් ගැන්වීම හෙවත් සෙනසුන් නියම කර දීමට භික්ෂුවක් සංඝයා විසින් පත් කළ යුතුය. ඒ භික්ෂුව විසින් භික්ෂූන් ගණන් කොට සෙනසුන් ගණන් කොට සුදුසු පරිදි ඒ ඒ සෙනසුන් වලට භික්ෂූන් පත් කළ යුතුය. සේනාසන ගාහාපක සම්මුතිය දෙන කර්ම වාක්‍ය. සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ තිස්සං වික්කුං සේනාසන ගාහපකං සම්මන්නේය ඒසාඤ්ඤති සුනාතමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං සේනාසන ගාහපකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ සේනාසන ගාහපකස්ස සම්මුති සෝතුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මන්තෝ සංගේන තිස්සෝ බික්ඛු සේනාසන ගාහපකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි සේනාසන පඤ්ඤාපක සම්මුතිය නිතර බොහෝ භික්ෂූන් පැමිණෙන සංඝාරාමවලට සෙනසුන් පැනවීම කරන භික්ෂුවක්ද සංඝයා විසින් පත්කළ යුතුය. සම්මුතිය ලැබූ භික්ෂුව විසින් විහාරයට පැමිණෙන භික්ෂූන්ට සුදුසු පරිදි සෙනසුන් පනවා දිය යුතුය. සේනාසන පඤ්ඤාපක සම්මුතිය කරන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ තිස්සං භික්ඛුං සේනාසන පඤ්ඤාපකං සම්බන්නේය ඒසා ඤාති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං භික්ඛුං සේනාසන පඤ්ඤාපකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස භික්ඛුනෝ සේනාසන පඤ්ඤාපකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු සේනාසන පඤ්ඤපකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි මල්ල රාජ පුත්‍ර වූ දබ්බ රහතන් වහන්සේ සේනාසන පඤ්ඤාපක සම්මුතිය හා බත්තුද්දේශක සම්මුතියද ලැබ විසූහ බත්තුද්දේශක සම්මුතිය බොහෝ භික්ෂූන් වෙසෙන සංඝාරාම වලට පැමිණෙන දන් දෙනු කැමැත්තෝ පස් නම දස නම යනාදී වශයෙන් භික්ෂූන්ට තම තමන්ගේ නිවෙස් වලට ආරාධනා කරති සංඝයා හට කරන ආරාධනා පිළිගෙන ඒ වාට භික්ෂූ නියම කර යැවීමට භික්ෂුවක් සංඝයා විසින් සම්මත කරගත යුතුය සම්මුතියලත් භික්ෂුව විසින් ආරාධනා පිළිගෙන ඉරටුවල හෝ පතුරුවල පත්වල හෝ දානයට යා යුතු තැන් සටහන් කොට ඒ සියල්ල කලවම් කොට තිතිකාවේ පටන් හෝ තිතිකාවක් නැති කල්හි මහතෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් සලාක දිය යුතුය. සලාක ලැබූ භික්ෂූන් විසින් තම තමන් ලැබූ සලාකවල සඳහන් වී ඇති තැන්වලට යා යුතුය. මේ බත් උදෙසීමේ ක්‍රමයයි. සම්මුතිය කරන කර්ම වාක්‍යය සුනාතු මේ බන්තේ සංඝෝ යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං බත්තුද්දේශකං සම්මන්නේය ඒසා ඤත්ති සුනාතු මේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං බත්තුද්දේශකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ බත්තුද්දේශකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය සම්මන්තෝ සංගේන තිස්සෝ බික්ඛු බත්තු දේශකෝ කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං ධාරයාමි යාගු බාජක සම්මුතිය කරන කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං යාගු බාජකං සම්මන්නේය ඒසාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං යාගුභාජකං සම්මන්ති යසාස්ම සමතෝ කමති තිස්සස්ස විකුණෝ යාගුභාජකස්ස සම්මුති සෝ තුනහස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මන්තෝ සංගේන තිස්සෝ බික්ඛු යාගුභාජකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං දහරයාමි ඵල භාජක සම්මුතිය දෙන කර්ම වාක්‍ය සුනාතුමේ වන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්කුං පලභාජකං සම්මන්නේය ඒසාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්කුං පලභාජකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ පලභාජකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු ඵලභාජකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි කජ්ජභාජක සම්මුතිය දෙන කර්ම වාක්‍ය සුනාත්මේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛු කජ්ජකා භාජකං සම්මන්නේය ඒසාඤ්ඤත්ති සුනාතමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං කජ්ජ බාජකං සම්මන්ති යසාස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ කජ්ජ බාජකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ බාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු කජ්ජ බාජකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි අපමත්තක විසජ්ජක සම්මුතිය සියලු භික්ෂූන්ට බෙදා දිය හැකි තරමට සංඝයාගෙන් භාණ්ඩාගාරයට ප්‍රත්‍ය නොලැබෙන කාලවලදී ඒ භික්ෂූන්ට ඕමනා සුළුසුළු දේවල් දීමට භික්ෂුවක් හට අපමත්තක විසජ්ජක සම්මුතිය දීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළසේක. සම්මුතියලත් භික්ෂුවට සංඝයාගෙන් නොවිමසා භාණ්ඩාගාරයෙන් සුළුසුළු දේවල් දීමට බලය තිබේ. ඒ භික්ෂුව විසින් සිවුරු මසා ගැනීමට ඉදිකටු ඉල්ලන භික්ෂුවකට ඉදිකටුවක් දිය යුතුය. පිහියක් ඉල්ලන්නෙකුට කුඩා පිහියක් දිය යුතුය. දුර ගමනක් යන භික්ෂුවකට සෙරෙප්පු جوړුවක් දිය යුතුය. ඉන බඳිනා පටියක් ඉල්ලන භික්ෂුවකට එය දිය යුතුය. අන්සේහි එල්ලන පටියක් ඕමනා වූ භික්ෂුවකට එය දිය යුතුය. පෙරහණු ඕමනා භික්ෂුවකට එය දිය යුතුය. ඩබරාවක් ඕමනා භික්ෂුවකට එය දිය යුතුය. දික් ගැබ පිනිසද සරස් ගැබ පිනිසද මඩුලු අඩ මඩුලු පිනිසද නුවාව පිනිසද රෙදීල්ලන්නා වූ භික්ෂූන්ට එයදිය යුතුය. ගිතෙල් මීපැණි ආදිය එක්වරකට වැළඳීමට සෑහෙන පමණට දිය යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං භික්ඛුං අප්පමත්ත විසජ්ජකං සම්මන්නේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං භික්ඛුං අප්පමත්ත විසජ්ජකං සම්මන්ති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස භික්ඛුනෝ අප්පමත්ත විසජ්ජකස්ස සම්මුතින් සෝ තුන්හස්ස තස්මා තුන්හි එව මේතං දහරයාමි පත්ත ගාහාපක සම්මුතිය පත්ත ගාහාපක සම්මුති දෙකකි. ඉන් එකක් සංඝයාට ලැබී ඇති පාත්‍රය බෙදා දීම සඳහා කරන සම්මුතියකි. එය චුල්ලවග්ග පාළියේ සේනාසන කන්දකයේහි දැක්වේ. අනික යෝපන බික්ඛු ඌන පංච කන්දනේන පත්තනේන අඤ්ඤං නවං පත්තං චේතාපෙය්‍ය නිස්සග්ගියං පාචිත්තියං යන සිකපදයේ හැටියට පස්තනක් පිළියම් නොකල පාත්‍රයක් ඇතිව සිට අනුන්ගෙන් අලුත් පාත්‍රයක් ඉල්ලා ගැනීමෙන් ඇවතට පැමිණි භික්ෂුව විසින් සංඝයා හට නිසදෙන ලද පාත්‍රය භික්ෂූන්ට ගැන්වීමට හෙවත් දීමට කරන සම්මුතියකි. එය පරාජිකා පාළියේ වදාරා තිබේ. දෙකීම කර්ම වාක්‍යවල වෙනසක් නැත්තේය. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං පත්ත ගාහපකං සම්මන්නේය ඒ සාඤ්ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං පත්ත ගාහපකං සම්මන්ති යස ආස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ පත්ත ගාහපකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු පත්ත ගාහපකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං දහරයාමි පස්තනක් පිළියම් නොකල පාත්‍රයක් ඇතිව සිට අලුත් පාත්‍රයේ ඉල්ලාගත් භික්ෂුව විසින් සංඝයා වෙත එළඹ සිවුර ඒකාංශ කොට පොරවා වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ උක්කුටිකව හිඳ ඇඳිලි බැඳ අයං මේ බන්තේ පත්තෝ ඌන පංච බන්ධනේන පත්තේන චේතාපිතෝ නිස්සග්ගියෝ ඉමාහං සංගස්ස නිස්සජ්ජාමි යයි පාත්‍රයේ සංගයාහට නිස්සර්ජනය කොට ඇවත දෙසාගත යුතුය මේ කර්මයට සංගයා රැස්විය යුත්තේ පාත්‍රයේද ඇතිවය නිස්සර්ජනය කළ පාත්‍රය භික්ෂූන්ට ගැන්වීමට ඉහත කී කර්ම වාක්‍යයෙන් භික්ෂුවක් සම්මත කළ යුතුය. සම්මුතිය ලැබූ භික්ෂුව ඒ පාත්‍රයගෙන එහි ඇති ගුණ කියා සංඝ ස්තවීරයන් වහන්සේට එය පිළිගැන්විය යුතුය. ඒ පාත්‍රය Tamanගේ පාත්‍රයට වඩා හොඳ නම් සංඝ ස්තවීරයන් වහන්සේ ඒ පාත්‍රය පිළිගෙන උන්වහන්සේගේ පාත්‍රය සම්මුතිය ලත් භික්ෂුවට දිය යුතුය. පාත්‍රයේ පළමු අයිතිකාර භික්ෂුව කෙරෙහි අනුකම්පාවෙන් එය නොපිළිගතහොත් සංඝ ස්තවීරයන්ට දුකුලා ඇවැත්වෙයි. පාත්‍රය නරක නිසා නොපිළිගත්තාට ඇවැත් නොවේ. සංඝ ස්තවීරයන් ඒ පාත්‍රය පිළිගතහොත් සංඝ ස්තවීරයන්ගේ ඒ පාත්‍රය දෙවන තෙරුන් වහන්සේට පිළිගැන්විය යුතුය. මෙසේ සියලුම භික්ෂූන්ට පාත්‍රය දී අන්තිමට ඉතිරිවන සියල්ලටම ලාමක පාත්‍රය පාත්‍ර විඤ්ඤාපනය කළ භික්ෂුවට දිය යුතුය. රූපීය ජඩක සම්මුතිය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං භික්ඛුං රූපීය ජඩකං සම්මන්නේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං භික්ඛුං රූපීය ජඩකං සම්මන්ති යස්ස ආස්ම සමතෝ කමති තිස්සස්ස භික්ඛුනෝ රූපීය ජඩකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ භික්ඛු රූපීය ජඩකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි සාටිය ගාහපක සම්මුතිය සංඝයාට ලැබෙන වැසිසලු සුදුසු පරිදි බෙදා දීමද කළ යුතු බැවින් තථාගතයන් වහන්සේ සාටිය ගාහපක සම්මුතිය අනුදන වදාළසේක. කර්ම වාක්‍ය මෙසේය. සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං සාටිය ගාහපකං සම්මන්නේය. ඒසා ඤත්ති සුනාතමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්ඛුං සාටිය ගාහපකං සම්මන්ති යසාස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ සාටිය ගාහපකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්ඛමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු සාටිය ගාහපකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි ආරාමික පේසක සම්මුතිය ආරාමිකයෝ නම් භික්ෂූන්ට උපකාරය පිණිස සංඝාරාමේ වෙසෙන ගිහියෝය. ඔවුන් ඒ ඒ කටයුතු වල යොදවන්නෙකු නැති කලෙහි ඔවුහු කටයුතු නොකරති. කරන්නාහු සුදුසු පරිදි නොකරති. එබැවින් ආරාමික පේසකයෙකු සම්මත කිරීමට තථාගතයන් වහන්සේ අනුදැන වදාළසේක. ආරාමික පේසකයා යනු ආරාමිකයන් ඒ ඒ වැඩවලට යොදවන තැනැත්තාය. ආරාමික පේසක සම්මුතිය ලත් භික්ෂුව විසින් ආරාමිකයන් ඒ ඒ වැඩවල යෙදිවිය යුතුය. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සං බික්ඛුං ආරාමික පේසකං සම්මන්නේය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ සංඝෝ තිස්සං බික්කුම් ආරාමික පේසකං සම්මන්ති යස්සා ඇස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ ආරාමික පේසකස්ස සම්මුති සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය සම්මතෝ සංගේන තිස්සෝ බික්ඛු ආරාමික පේසකෝ කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං දහරයාමි දණ්ඩ සම්මුතිය සැරෑටියක් නොමැතිව ඇවිදින්නට නොපුළුවන් භික්ෂූන් විසින් සැරෑටිය පාවිච්චි කිරීමට දණ්ඩ සම්මුතිය ලබාගත යුතුය. එය ලබනු කැමති භික්ෂුව විසින් සංඝයා වෙත එළඹ සිවුර ඒකාංශ කොට පොරවා වැඩිමහල් භික්ෂූන්ගේ පා වැඳ උක්කුඩකෙන් හිඳ ඇඳිලි බැඳ අහං බන්තේ ගිලානෝ නසක්කෝමි වීණා දණ්ඩේන අහින්ඩිතුම් සෝහං බන්තේ සංඝං දණ්ඩ සම්මුතින් යාචාමි ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං යන වාක්‍ය කියා සංඝයාගෙන් දණ්ඩ සම්මුතිය ඇයදිය යුතුය දණ්ඩ සම්මුතිය දෙන කර්ම වාක්‍ය සුනාතුමේ වන්තේ සංඝෝ අයන් තිස්සෝ බික්කු ගිලානෝ න සක්කෝති වීණා දණ්ඩේන අහින්ඩිතුම් සෝ සංඝං දණ්ඩ සම්මුතින් යාචති යදි සංගස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සම්මුතින් දදෙය්‍ය ඒ සාඤ්ඤත්ති සුනාතුමිය බන්තේ සංඝෝ අයන් තිස්සෝ බික්ඛු ගිලානෝ නසක්කෝති වීණා දණ්ඩේන අහින්දිතුං සෝ සංඝං දණ්ඩ සම්මුතින් යාචති සංඝෝ තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සම්මුතින් දේති යසාස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සම්මුතියෝ දානං සෝතුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දින්නා සංගේන තිස්සස්ස විකුණෝ දණ්ඩ සම්මුති කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි සික්ඛා සම්මුතිය සහල්ලක ලා එල්ලාගෙන මිස පාත්‍රය ගෙන යාම අපහසු දුබල ගිලන් මහණුන්ට සික්ඛා සම්මුතිය දෙනු ලැබේ එය ලබනු කැමති භික්ෂුව සංඝයා වෙත එළඹ සිවුරේ කාස්කොට පොරවා වැඩිමහල් භික්ෂූන්ගෙන් පාවැඳ උක්කුටිකව හිඳ මේ වාක්‍යයෙන් සික්ඛා සම්මුතිය සංඝයාගෙන් ඉල්ලිය යුතුය. අහං බන්ති ගිලානෝ න සක්ඛෝමි වීනා සික්ඛාය පත්තං පරිහරිතුං සෝහං බන්තේ සංඝං සික්ඛා සම්මුතිං යාචාමි. ဒ ුතියම්පි පෙය්‍යාලං තතියම්පි පෙය්‍යාලං කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයන්තිස්සෝ බික්ඛු ගිලානෝ නසක්කෝති විනා සික්ඛාය පත්තං පරිහරිතෝ සෝ සංඝං සික්ඛාය සම්මුතින් යාචති යදි සංඝස්ස පත්තකල්ලං සංඝෝ තිස්සස බික්ඛුනෝ සික්ඛා සම්මුතින් දදෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයන්තිස්සෝ බික්ඛු ගිලානෝ නසක්කෝති විනාසික්ඛාය පත්තං පරිහරිතුං සෝ සංඝං සික්ඛාය සම්මුතින් යාචති සංඝෝති සස්ස බික්ඛුනෝ සික්ඛා සම්මුතින් දේති යසාස්ම සමතෝ කමති තිස්සස්ස බික්ඛුනෝ සික්ඛාය සම්මුතියා දානං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දින්නා සංගේන තිස්සස්ස වික්කුණෝ සික්ඛා සම්මුති කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි දණ්ඩ සික්ඛා සම්මුතිය ඉල්ලීමේ වාක්‍ය අහං බන්තේ ගිලානෝ න සක්කෝමි විනා දණ්ඩේන අහින්ඩිතුම් න සක්කෝමි විනා සික්ඛාය පත්තම් පරිහරිතුම් සෝහං බන්තේ සංඝං දණ්ඩ සික්ඛාය සම්මුතින් යාචාමි ဒ ුතියම්පි පේයාලම් තතියම්පි පේයාලම් කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ අයන් තිස්සෝ බික්ඛු ගිලානෝ නසක්කෝති වීණා දණ්ඩේන අහින්ඩිතුම් නසක්කෝති වීණා සික්ඛාය පත්තම් පරිහරිතුම් සෝ සංඝං දණ්ඩ සික්ඛා සම්මුතින් යාචති යදි සංඝස්ස පත්ත කල්ලං සංඝෝ තිස්සස්ස බික්ඛුනෝ දණ්ඩ සික්ඛාය සම්මුති දදෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ අයන් තිස්සෝ බික්ඛු ගිලානෝ නසක්කෝති වීණා දණ්ඩේන අහින්ඩිතුම් නසක්කෝති විනාසික්ඛාය පත්තම් පරිහරිතුම් සෝ සංඝං දණ්ඩ සික්ඛාය සම්මුතින් යාචති සංඝෝතිස්සස්ස බික්කුණෝ දණ්ඩ සික්ඛාය සම්මුතින් දේති යස්සාස්ම සමතෝ කමති තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සික්ඛාය සම්මුතියා දානං සෝ තුන්හස්ස යස්ස නක්කමති සෝ වාසෙය්‍ය දින්නා සංගේන තිස්සස්ස බික්කුණෝ දණ්ඩ සික්ඛාය සම්මුතින් කමති සංගස්ස තස්මා තුන්හි ඒව මේතං ධාරයාමි උම්මත්තක සම්මුතිය සංඝ කර්මයක් කළ හැකි වීමට සීමාව තුල වෙසෙන සියලු භික්ෂූන් එතනට පැමිණිය යුතුය. නොපැමිණිය හැකි භික්ෂූන්ගේ ඡන්දය ගත යුතුය. බුද්ධ කාලයේහි උමතුව විසූ ගග්ග නම් භික්ෂුව සංඝ කර්මයට පැමිණෙන්නට සිතුනොහොත් පැමිණෙයි. නොසිතුනොහොත් නොපැමිණෙයි. එය සංඝයාට කරදරයක් විය. උමතු භික්ෂූන් නිසා සංඝයාට වන කරදරේ නැතිවීම පිණිස තථාගතයන් වහන්සේ උමතු භික්ෂූන්ට උම්මත්තක සම්මුති දාණය අනුදන වදාළසේක. කර්ම වාක්‍ය සුනාතුමේ බන්තේ සංඝෝ ගග්ගෝ භික්ඛු උම්මත්තකෝ සරතිපි උපෝසතං නපි සරති සරතිප්පි සංඝකම්මං නප්පි සරති ආගච්ඡන්තපි උපෝසතං නප්පි ආගච්ඡති ආගච්ඡතේපි සංඝකම්මං නාපි ආගච්ඡති යදි සංගස්ස පත්තකල්ලං සංඝෝ ගග්ගස්ස බික්ඛුනෝ උම්මත්තකස්ස උම්මත්තක සම්මුතින් දදෙය්‍ය සරෙය්‍ය වා ගග්ගෝ බික්ඛු උපෝසතං න වා සරෙය්‍ය සරෙය්‍ය වා සංඝකම්මං න වා සරෙය්‍ය ආගච්ඡෙය්‍ය වා උපෝසතං න වා ආගච්ඡෙය්‍ය ආගච්ඡෙය්‍ය වා සංඝකම්මං න වා ආගච්ඡෙය්‍ය සංඝෝ සහවා ගග්ගේන විනාවා ගග්ගේන උපෝසතං කරෙය්‍ය සංඝකම්මං කරෙය්‍ය ඒසා ඤත්ති සුනාතුමේ බන්තේ සංඝෝ ගග්ගෝ බික්ඛු උම්මත්තකෝ සරතීපි උපෝසතං නපි සරති සරතීපි සංඝකම්මා නපි සරති ආගච්ඡතිපි සුපෝසතං නාපි ආගච්ඡති ආගච්ඡතිපි සංඝකම්මං නපි ආගච්ඡති සංඝෝ ගග්ගස බික්කුණෝ උම්මත්තකස්ස උම්මත්තක සම්මුතින් දේති සරේයවා ගග්ගෝ බික්කු උපෝසතං නවා සරේය සරේයවා සංඝකම්මං නවා සරේය ආගච්ඡේයවා උපෝසතං නවා ආගච්ඡේය ආගච්ඡේයවා සංඝකම්මං නවා ආගච්ඡේය සංඝෝ සහවා ගග්ගේන විනාවා ගග්ගේන උපෝසතං කරිස්සති සංඝකම්මං කරිස්සති යස්ස ආස්ම සමතෝ කමති ගග්ගස්ස බික්කුණෝ උම්මත්තකස්ස උම්මත්තක සම්මුතියා දානං පෙය්‍යාලං දින්නා සංගේන ගග්ගස්ස බික්කුණෝ උම්මත්තකස්ස උම්මත්තක සම්මුති සරේයවා ගග්ගෝ බික්කු උපෝසතං නවා සරේය සරේයවා සංඝ කම්මං නවා සරේය ආගච්ඡේයවා උපෝසතං නවා ආගච්ඡේය ආගච්ඡේයවා සංඝ කම්මං නවා ආගච්ඡේය සංඝෝ සහවා ගග්ගේන විනාවා ගග්ගේන උපෝසතං කරිස්සති සංඝ කම්මං කරිස්සති කමති සංගස්ස තස්මාතුන්හි ඒව මේතං දහරයාමි මෙසේ උම්මත්තක භික්ෂුවට උම්මත්තක සම්මුතිය දුන් පසු ඒ භික්ෂුව සංඝ මැද සිටියත් සංඝයාගෙන් බැහැර සීමාවේ සිටියත් එයින් කරන විනය කර්මයට හානියක් නොවේ